උතරෝ සියා එවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පස්සති පින්වත්නි අදත් පොය දවසේ කෙරෙන ධර්ම දේශනාව කිරීමට තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ අපේ සම්බෝධි යෝගාශ්‍රමයට සීල භාවනා කටයුතු කරන්නේ න හැම දිනාම භාවනාවට ඊටාම ලැජිකමක් දක්වනවා ඒ නිසා අපි හැමදාම භාවනාවට සම්බන්ධ දේශනාවක් තමයි සිදු කරන්නේ. අද බලාපොරොත්තු වෙනම මෝඝරාජ සූත්‍රය පිළිබඳව විස්තර කිරීමට සුත්ත නිපාතයට අයත් සෝලස අට්ඨක වග්ගය කියලා සූත්‍ර 16ක් තියෙනවා. බුද්ධ දේශනාව ඊටාම පැරණි, ඊටාම සාරවත්, ඊටාමත්ම ගැඹුරු ධර්ම ඇතුළත් වෙන සූත්‍ර 16ක්. මේත කලින් අජිත සූත්‍රය කියන එක දේශනා කළා. අද ඒකටම අයිති මෝගරාජ සූත්‍රය පිළිබඳව කරුණ කියා දීමට බලාපොරොත්තු වෙනම හැම දිනම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා සමාධි විදර්ශනා ගුණ වැඩි දියුණු කරගෙන මේ නෛර්යානික සම්බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාභෝධය ලබන්නට මහන්සි ගන්නට ඕන. මේ සූත්‍රයේ ගාථාවල තේරුම් ආදිය කියා දෙන්නට ඉස්සෙල්ලා පුංචි නිදානයක් තියෙනවා. මේත කලින් දේශනා කළ අජිත සූත්‍රයේදී තේ නිදානය විස්තර කළා. බොහොම කෙටි නිදානයක්. නැවත වාරයක් ඒක කියා දුන්නට වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ නිදානයක් ඩිංගක් විස්තර කළා තමයි මේ මෝගරාජ සූත්‍රයට අයිති ගාථාවල තේරම කියා දීමට බලාපොරොත්තු වෙන්නේ. අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ ඒ සවැත් නුවර හිටියා බාමරේ කියලා බ්‍රාහ්මණය. මේ බ්‍රාහ්මණයා ඊටාම හොඳ බුද්ධිමත් කෙනෙක්. ඒ ආගේ પરම්පරාවල එන හැටියට ත්‍රිවේදය ඉගෙනගෙන අධ්‍යාපනයේ අතින් ඉහළම මට්ටමකට ගිය කෙනෙක්. මේ බාමරේ බ්‍රාහ්මණයා කල්පනා කළා විමුක්තිය ලබන්න ඕන කියලා. එහෙම කල්පනා කළා ඔහුට තිබුණ අතිවිශාල වස්තු සම්පත්තියක් ධන සම්පත්තියක් මේ සේරම අතහැරලා හිටන් තපසට යන්න කල්පනා කළා ඒ සවැත් නුවරින් උතුරු ප්‍රදේශයේ තියෙනවා රාජ්‍ය දෙකක් එක රාජ්‍යයක වාසය කරන්නේ අස්සක කියන රජුරු අනෙක් රාජ්‍යයේ වාසය කරන්නේ මූලක කියන රජුරු මේ රාජ්‍ය දෙක අතරේ ගංගාවක් ගලා බසිනවා මේ ගංගාව අසබඩ පුංචි අසපුවක් හදාගත්තා. අද වාගේ මේ වටින කුටියක් නෙමේ ලී දඬු හිතෝල අතු සෙවිලි කළා පැලක් වගේ කුටියක් හදාගත්තා. දැන් මේකට වෙලා මේ බාවරී බ්‍රාහ්මණයා ධ්‍යාන භාවනා කරනවා. ඒ අසල ගමකුත් තියෙනවා. මේ ගමට පින්ඳ පාත වඩිනවා. දාණය ගන්න එපායයි භාවනා කළාට ඉතින් ගමේ මිනිස්සු මේ බ්‍රාහ්මණයාගේ ගුණ දැකලා හරියට පැහැදිලා හොඳට දාන දෙනවා පින්ඩපාත පූජා කරනවා ඒ වගේම මේ බ්‍රාහ්මණයාට නොයෙක් පුද පරිස්කාරක් ගෙනත් දෙනවා ඉතින් මෙහෙම ටික කලක් ගියාට පස්සේ බ්‍රාහ්මණය ළඟ එකතු වුණා බුද්ධ පරිස්කාර රාශියක්. මේ භාවරී බ්‍රාහ්මණය ඊටාම පරිත්‍යාගශීලී. ගමේ දායකොත් එක්ක කතා කරලා හිටන් මේ Tamanට හම්බෙච්ච පොද පරිස්කාරයි ඔක්කොම ගෙනහිල්ලා මහා දානයක් දුන්න ගමේ. දාන දීලා එදා ආව තමන් ඉන්න පන්සලට. ආවහම ටිකක් වෙලා ඉන්නකොට තව ජටිලයේ බ්‍රාහ්මණෙක් ආවා. දත්වල මැලියන් බැඳිච්ච, කිලුටු ඇඳගත්ත, හිස රැවුල් හොඳටම වවාගත්ත කෙනෙක්. ඇවිල්ලා මේ භාවරී බ්‍රාහමණයා ඉන්න පන්සලට ඇවිත් කතා කළා. ඉතින් මේ බ්‍රාහමණේ භාවරී බ්‍රාහමණයා ආගන්තුක සත්කාර එහෙම ඔක්කොම කරලා ඉන්නකොට මේ අලුතින් ආපු බ්‍රාහමණයා කියනවා මට ඕන කහවණු 500ක්. ඉතින් බාවරී බ්‍රාහ්මණයා කිව්වා මම අද මා ළඟ තිබිච්ච සේරම ගෙනහිල්ලා මේ දානයක් දීලා කහවන 500ක් තියා එකක්වත් මා ළඟ නැහැ. ඊළඟට මේ ආගන්තුක තාපසයා බ්‍රාහ්මණයා මොකද කිව්වේ? මට කහවණු නොදුන් තගේ සිත හිස සත් කඩකට පැලේවා කියලා ශාප කළා. ශාප කළා යන්න කියා. කොහම වුණත් මේ භාවරී බ්‍රාහ්මණයාගේ හිතට මේක වැදුනා. දැන් ධානෝලට සමවදින්න හැටියකුත් නැහැ. හිත විපිලිසර වෙනම හරියට තමන්ගේ සමාධි භාවනා ඒවා ගෙනියා ගන්න හැටියක් නැහැ. මේ කාරණේ මතක් වෙනවා. ඒ ළඟ ගසක ඉන්න దేవතාවෙක් මේ බ්‍රාහ්මණයාට කතා කළා. මොකද ඇහුවාම ඉන්නේ මේ හරියට ධානාවලට සමාදින්නෙත් නැහැ. හිත නිකන් නරක කරගෙන වගේ ඉන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණයා විස්තරේ කිව්වා. කිව්වහම මේ దేవතාව කියනවා ඒ ආපු බ්‍රාහ්මණය මහ කුහකය. ඔහු දන්නේ හිස මොකද්ද? හිසේ පැලීම මොකද්ද කියලා මොකුත් දන්නේ නැහැ. එතකොට භාවරී බ්‍රාහ්මණය අහනවා එහෙමනම් කවුද මේ හිස දන්නේ? හිසේ පැලීම කියන එක දන්නේ. අන්න ශ්‍රාවස්ති කියලා නගරයක් තියෙනවා. ඒ ශ්‍රාවක්ති නගරයේ ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. අන්න උන්වහන්සේ නම් හිස කියන්නේ මොකද්ද කියලාත් දන්නව. හිසේ පැලීම කියන්නේ මොකද්ද කියලාත් දන්නවා. මේ බුද්ධ කියන නම අහනකොට බ්‍රාහ්මණයාට මහ බුදුම ප්‍රීති ප්‍රමෝදයක් ඇති වුණා. මෙයාගේ ඉන්න ගෝලය 16 දෙනෙක්. ඔක්කොම එකතු කළා. එකතු කරලා අපි දැම්ම පිටත් වෙම කිව්වා බලන්න මේ බුදු කෙනෙක් ඉන්නවා කියලා ආරංචිය තියෙනවා. අපේ වේද ශාස්ත්‍රවල තියෙන අය සේරම ලක්ෂණ. ඒ ලක්ෂණ තියෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් බුදු කෙනෙක් කියලා. යමු කියලා එවලම පිටත් වෙලා. බාවරී බ්‍රාහ්මණයයි ගෝලියෝ 16 දෙනයි මේ සවැත් නුවරට ගියා. යන ගමන් මේ බාවරී බ්‍රාහ්මණයා හිතනවා අපිත් බුදුන් අපිත් බුදුන් කියලා ඉන්න අය හරියට ඉන්නවා. අපි බලන්න ඕන මේ බුදුරජාණන් වහන්සේගේ අංග ලක්ෂණ පිළිබඳව අපේ වේද ශාස්ත්‍රයට අනුව ඒ අංග ලක්ෂණ තියනවා නම් බුදු කෙනෙක්. ඒ වගේම තවත් කෙනෙකුට වුණත් ඒ අංග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ නිසා මම බුදුන්ගෙන් අහන ප්‍රශ්නයක් හැබැයි වචනෙන් නෙමෙයි හිතින්. මම හිතින් අහන ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් මම ඒකාන්තයෙන්ම පිළිගන්නවා මේනම් බුදුරජාණන් වහන්සේ තමයි කියලා. කොහොම හිතාගෙන ගිහිල්ලා මේ බාවරේ බ්‍රාහ්මණයයි ශිෂ්‍ය 16 දෙනයි බුදුරජාණන් වහන්සේට වැඳලා මේ බාවරේ බ්‍රාහ්මණය අහනවා හිතෙන් හැබැයි වචනෙන් නෙමෙයි හිස මොකද්ද? හිසේ පැලීම මොකද්ද කියලා ඇහුවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේකට පිළිතුර දෙනවා. අවිද්‍යා මුද්ධාතේ ජානාහි විද්‍යා මුද්ධා දීපාතිනී සද්ධා සති සමාධි ඡන්ද විරියේන සංයුතා ඒකේ අදහස මේ මුදුන හිස කියලා කියන්නේ අවිද්‍යාව හිසේ පැලීම කරන්නේ විද්‍යාවෙන් කොහොමද සද්ධා සති සමාධි ඡන්දමිරියේහි සංවතා මෙතන අපේ පුරුදු හැටියට ගත්තාම ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් යුක්ත වූ රහත් මාර්ගය තමයි විද්‍යාව කියන්නේ. අනේ රහත් මාර්ගයෙන් තමයි අවිද්‍යානමැති මුදුන හිස පලා දවන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් බ්‍රාහ්මණයට සතුට නිම්හිම් නැහැ. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැඳලා ස්වාමීනි මම භාවදී බ්‍රාහ්මණය කිය කියා බුදුරජාණන් වහන්සේට වැඳලා. වැඳලා හිටන් දැන් ගෝලියෝ 16 දෙනෙක් ඉන්නවා. මේ 16 දෙනාටම තියෙන නොයෙක් නොයෙක් ප්‍රශ්න අහන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට වදාලා මගේ මේ ශිෂ්‍ය පිරිස ඉන්නම ඔක්කොටම තියෙන භාග්‍යතුන් වහන්සේගෙන් යම් යම් කරුණු අහලා දැනගන්න. ඒකට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඕනම දෙයක් අහන්න කියලා කැවරුවා. මේකට කියනවා සරුවග්ඥ පවාරණය කියලා. වෙන කෙනෙකුට මේක කරන්න බෑ. ඕනම දෙයක් අහන්න කියලා පැවරුවා. ඉතින් එක එක්කෙනා ප්‍රශ්න ඇහුවා. 16 දෙනාම ඇහුවා. මීට කලින් අජිත මානවක යහපු එක ගැන විස්තර කරමින් ධර්ම දේශනාවක් කළා. අද මේ මෝගරාජ කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න පිළිබඳව තමයි විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. මේ මෝගරාජ බ්‍රාහ්මණයා මානවකයා කීප වාරයක්ම බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ. මොකද හේතුව මේ මෝගරාජ මානමකයාගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් මෝරලා මදි මේ විදියට අනික් බණත් අහනකොට මෙයාගේ නුවණ මෝරනවා ඉන්ද්‍රයන් මෝරනවා අන්නේ නිසා උත්තර දුන්නේ නැහැ වාර දෙකක්ම ඇහුවා උත්තර දුන්නේ නැහැ ඊළඟට මොගරාජ කියන මේ මානවකේ අහනවා ද්වාහං සක්කං අපුච්චිත්සං නමේ ව්‍යාකාසේ චක්ඛුමා යාව තත්තියං ච දේ ව්‍යාකරෝති තීමේ සුතං ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ චක්ඛුමා කියන්නේ බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යතුන් වහන්සේ මම දැන් වාර දෙකක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා නොමේ ව්‍යාකාශ චක්කුමා භාග්‍යතුන් වහන්සේ මට උත්තර දුන්නේ නැහැ යාව තතියංච දේවීසි සියලු දෙවියන්ට ඉරිසි වූ දෙවියන් සහිත ලෝකයාටම ඉරිසි වූ භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ තුන්වරක් ඇව්වහම පිළිතුරු දෙනවා කියලා. යාව සතියංච දේවීසි ව්‍යාකරෝති इति මේ සුතං. තුන්වරක් ඇහුවොත් නම් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ නිසා මම දැන් තුන්විරි වාරයටත් භාග්‍යතුන් වහන්සේගෙන් මගේ සැක දුරු කරන්න අහනවා ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඊළඟට අහනවා අයං ලෝකෝ පරෝ ලෝකෝ බ්‍රහ්ම ලෝකෝ සදේවකෝ දිට්ඨින් තේනා බිජානාමි ගෝතමස්ස යසත්සිනු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ තියෙනම පරලෝක තියෙනම බ්‍රහ්ම ලෝක තියෙනම දෙවියන් සහිත ලෝක තියෙනවා. මේ ලෝකයන් පිළිබඳව කීර්තියෙන් ගුණයෙන් යසස්සු ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටිය දර්ශනය මම දන්නේ නැහැ. අපි සරල වශයෙන් ගන්නකොට මේ කාම රූප අරූප කියන ලෝකාත්‍රය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දරන්නේ මොන දෘෂ්ටියක්ද බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මොකක්ද අන්න ඒකයි මේ ගාථාවෙන් මෝග රාජමානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඊළඟට ආයි අහනවා. තාම බුදුරජාණන් වහන්සේ වදාරන ප්‍රශ්නෙට ආවේ නැහැ. තවත් ගාථාවකින් මේ මොගරාජ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එවං භික්ඛන්ත දත්සාවින් අත්ථේ පඤ්ඤේන ආගමං කතං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති මේ විදිහට පරමදර්ශී වූ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පරමයි අන්තිම උත්තමයි ශ්‍රේෂ්ඨයි. මේ විදිහට පරම දර්ශනයේ වූ භාග්‍යතුන් වහන්සේගේ මම මේ ප්‍රශ්නේ අහනවා. මොකද්ද ප්‍රශ්නය? හතං ලෝකං අවෙක් දුක්ඛන්තං මච්චු රාජාන පස්ස කොයි විදිහට ලෝකේ බලන්නාම මාරයා නොදත් කීත අපි ඒක සරල වශයෙන් ගත්තාම මොන ආකාරයෙන් ලෝකේ දිහා බලන තනත්තාද මාර වසඟයට නොයන්නේ මාරයාට හසුනගෙන මේ මාර කතාම දිග එකක් අපේ අටුවාවලත් මේක බොහෝම සංකීර්ණයි සමහර තැන්වල මාරය තුන් දෙනෙක් සමහර තැන්වල මාරය හතර දෙනෙක් සමහර තැන්වල මාරය පහ දෙනෙක් ඔය විදිහට තියෙනවා අපි ඉතින් මේ ටික ඔක්කොම අරගෙන සමස්තයක් වශයෙන් ගන්නවා කෙලෙස් මාරය කියලා. ප්‍රධාන එක ඒක තමයි කෙලෙස් නැමැති මාරය. මෙතන ලෝකය කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය. ඒ අතින් බැලුවා. අනෙක් අතින් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන ඇස ලෝකයක් රූපය ලෝකයක් චක්ඛ විඥාන ලෝකයක් ඔය විදිහට දොරටු හය පිළිබඳවත් මේවත් ලෝක කියලා වදාරලා තියෙනවා. ඇයි ලෝක කියන්නේ? ලුජ්ජති පලුජ්ජති තී ලෝකෝ. මේවා ඔක්කොම කැඩෙනවා බිඳෙනවා සුණු විසුණු වෙනවා. අන්න ඒ නිසයි ලෝකය කියන්නේ. අන්නේ අර්ථය තමයි මෙතන ගන්න ජීවිතේ නැමැති ලෝකය. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය. පංච උපාදානස්කන්ධයට අපි සරල වශයෙන් ජීවිතය කියනවා. මේ ජීවිතේ නැමැති ලෝකය. කවර ආකාරයකින් මේ ලෝකයේ දිහා බැලුවහමද අර කෙලෙස් මායයට හසුවන්නේ නැත්තේ. කෙලෙස් මායයට හසු වුණාම අபிසංස්කාරමාන, ස්කන්ධමාන, මෘත්‍යමාන කියන මරණය මේ ඔක්කොටම අහුණා වෙනවනේ. ඒ නිසා අපි මෙතන සැකෙමින් කෙලෙස් මාර කියලා ගන්නවා. මේ ජීවිතය නැමැති පංච උපාදානස්කන්ධය දිහාව කොයි ආකාරයෙන් බැලුවහමද මේ කෙලෙස් මායාවේ වසඟයට යන්නේ නැත්තේ මෙන්න මේකයි මේ මෝග රාජ මානවකයාට තිබිච්ච ගැටලුව. ඔය කලින් කියන ලද ගාථාවලනොත් ඔක්කොගෙමත් මේක සාරය ගැටලුව මේක තමයි. මොන විදියට මේ පංච උපාදානස්කන්ධය දිහා බැලුවහමද මේ කෙලෙස් මායාවට වසඟ වෙන්නේ නැත්තේ මරණයටපත් වෙන්නේ නැත්තේ. ඔන්න ඕක තමයි මෙයාට අහන්න ඕනකම තිබුණේ ඒක ඇහුවා මේ තුන්වෙනි ගාථාව. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ වගේ එකකට පිළිතුරු දෙන්න ලෞතුරා බුදු වෙන්නම ඕන. වෙන කවර කෙනෙකුටවත් ප්‍රඥාවෙන් අග්‍ර වූ සරියුත් මහ රහතන් වහන්සේටවත් මේකට නියම පිළිතුරක් දෙන්න බෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේම වෙන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ශුඤ්ඤතෝ ලෝකං ආවේක්ඛාත්සු මොඝ රාජ සදා සතෝ අත්තානෝ දිට්ඨින් ඕහච්ච එවං මච්චු සරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති මේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුර මෝග රාජය සදා සතෝ හැමදාම සිහියෙන් යුක්තව මේ ලෝකය දැන් අපි ලෝකය කියලා තෝරගත්ත ජීවිතයේ පංච උපාදානස්කන්ධය කියලානේ මේ ලෝකය ශුන්්‍යතෝ අවික්කස්ස ශූන්‍ය වශයෙන් බලව ශූන්‍ය වශයෙන් දර්ශනය කරගන්න. ශූන්‍ය වශයෙන් පරීක්ෂා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ වදාළා. කොහොමද එහෙම බලන්නේ? අත්තානු දිට්ඨින් ඌහච්ච. ආත්ම දෘෂ්ටිය පළවා හැරලා ආත්ම දෘෂ්ටිය පළවා හැරලා හැමදාම සිහියෙන් යුක්තව මේ ජීවිතේ නැමැති පංච උපාදානස්කන්ධය ශූන්‍ය වශයෙන් දකින්න. ශූන්‍ය වශයෙන් දර්ශනය කරගන්න. ඒවං මච්චු තරෝසියා මෙන්න මේ විදිහට ජීවිතේ නැමැති පංච උපාදානස්කන්ධය නුවණින් දැක්කනම් මච්චුතරෝසිය කෙලස් මාය ආදී ඔක්කොම මායයන් තරණය කරනවා. සේරම පහු කරගෙන යනවා කියන එක. මොනම මායයකටවත් අසු වෙන්නේ නැතුව මාරයන් තරණය කරනවා මේ විදිය බැලුවා. ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති. මෙන්න මේ ආකාරයට මේ ජීවිතේ නැමැති ලෝකේ බලන තැනත්තා මාර වසඟයට යන්නේ නැහැ. මච්චු රාජාන පස්සති කියන්නේ මර රජු මේ පුජ්‍යලයාව නොදකී කියන තේරුමයි. අපි සාමාන්‍ය අර්ථයට ගත්තහම මාර වසඟයට මාර මුඛයට යන්නේ නැහැ යම් කෙනෙක් හැමදාම සිහි කල්පනාවෙන් ආත්ම දෘෂ්ටිය පහ කරලා දමලා මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය ශූන්‍ය වශයෙන් දකිනවා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ගාථාව බොහෝ තැන්වල අටුවාවලක් තියෙන මේක ඊ타මත්ම වටින ගාථාවක්. සංග්‍රහ පොත්වල තියෙනම අටුවාවලක් තියෙනම ඊ타මත්ම දාර්ශනික ගාථාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා. එතකොට ප්‍රධාන කාරණය ශුඤ්‍යතෝ ලෝකං අවෙක්ඛස්සු මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය ශූන්‍ය වශයෙන් දකින්න ඒකයි ප්‍රධාන කාරණය අන්න එතකොට තමයි අර මානව සංගයට නොයන්නේ හැබැයි මෙතෙන්දී ආත්ම දෘෂ්ටියත් පහ කරමින් පළවා හරමින් ශූන්‍ය වශයෙන් දකින්නට ඕන. මේ කාරණේ පිළිබඳව තමයි අපි තම ටිකක් තේරුම් ගන්නට ඕන. ඒ ගාථාව පිළිබඳව විස්තර කරන තැන්වල තියෙනවා මේ ශූන්‍ය වශයෙන් දෙආකාරයකින් බලන්න කොහොමද අවසිය පවත්ත සල්ලක්ෂණ වශයෙන්වා ශුඤ්‍යතෝ ලෝකං අවෙක්ඛස්ස තමන්ගේ වසඟේ පවත්ව ගන්නට බැහැ කියන අර්ථයෙන් මේ ලෝකේ දිහා බලන්න. දැන් අපේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය අපට ඕමනා හැටියට පාලනය කරගන්න අපේ වසඟේ පවත්ව ගන්න බෑ. අපි කොච්චර අකමැති වුණත් අපි වයසට යනව ජරාවට යනව ලෙඩට දුකටපත් වෙනම මේ මොකද මෙහෙම වෙන්නේ අපට වසඟේ පවත්වා ගන්න බෑ එතකොට ඒක තමයි ශූන්‍ය කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදානා පස්සග මහණන් වහන්සේලාට අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී රූපම් භික්කවේ අනාත්තා මානෙන රූපේ අනාත්මයි. රූපංච හිදම් භික්කවේ අත්තා භවිස්ස. මානෙන රූපේ ආත්මයක් නම් නයිදං ආබාධාය සංවත්තේ. මේ ආබාධයේ පිණිස ලෙඩ දුක් කරදර කම් කලුටුළු පිණිස හේතු වන්නේ නැහැ. ලබ්බේතච රූපේ එවං මේ හෝතු එවං මේ මා අහෝසිය. මේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා එහෙම ලබන්නත් පුළුවන්. යස්මාචකෝ මික්කවේ රූපං අනත්තා. මහණෙනි යම් හේකින් රූපේ අනාත්මද ඒ නිසා ආබාධාය සංවත්තති. දෙඩ දුක් කරදර කම්කටොළු සඳහා පවතිනවා. නච ලම්භති රූපේ යම්මේ හෝතු යම්මේ අහෝසි මේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා එහෙම ලබන්නත් බෑ මේ රූපේ විතරක් නෙමේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ පිළිබඳව මේ අනාත්ම ලක්ෂණයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉති ඉමස්මින් සුත්තේ අනත් චිත්ත ලක්ෂණමේව කතිතං කියලා අටුවාවේ තියෙනවා. එතකොට මේ අටුවා තීරණයට අනුව අර්ථයට අනුම ශූන්‍ය කිව්වත් අනාත්ම කිව්වත් සමාන අර්ථයක් තමයි ලැබෙන්නේ. ශූන්‍ය කිව්වත් එකයි අනාත්ම කිව්වත් එකයි. අනාත්ම ලක්ෂණය කිව්වත් එකයි ශුන්්‍යතා ලක්ෂණය කිව්වත් එකයි මේ දෙකෙන්ම සමාන අර්ථයක් ලැබෙන නිසා තමයි ඉති ඉමස්මින් සුත්තේ අනත්ත ලක්ෂණ මේව කතිතං කියලා අටුවාවේ කිව්වා. ඒ නිසා ශූන්‍ය අනාත්ම කියන මේ දෙක සමානාර්ථයක් ගෙන දෙන බවයි අපිට මේ අටුවා වචනයට අනුව තේරුම් ගන්නට තියෙනවා. තමන්ගේ වසඟේ පවත්වා ගන්න බෑ. ඊළඟට තව වෙනත් තැන්වල දේශනා කරන කාරණා හතරක් තියෙනවා. එකක් තමයි කියාපේක. අවස වත්තනට්ඨේන අනත්තා. අනත්ත කියන්නේ ශුන්‍ය කියන්නේ දෙකම එක අර්ථයයිනේ. තමන්ගේ වසඟේ පවත්වා ගන්න බෑ. ඒක එකක්. අසාමි කට්ඨේන මේ ජීවිතයේට පංච උපාදානස්කන්ධයට හිමිකාරයක් නැහැ කාගේද මගේ දුව පුතා අම්මා තාත්තා කියලා කිව්වට මෙතන හිමිකම හිමිකමක් තියෙනවා නම් තමන්ගේ අම්මා ලෙඩ වෙනකොට මැරෙනකොට තමන්ට හිමිනම් ඒව නවත්ත ගන්න පුළුවන් වෙනවා. හිමි කමක් නැහැ. අහවලා මගේ අහවලා මගේ මගේ අම්මා මගේ තාත්තා මගේ දරුවා මගේ යාළුවා සහෝදරයා ඔය මගේ කියලා කිව්වට එහෙම මගේ කියලා ගන්න හිමිකමක් නැහැ අසාමිකත්වය. අයිතිකාරයක් නැහැ. අයිතිකාරයෙක් ඉන්නවා නම් මේවා ලෙඩට දුකට යන්න නොදී මැරෙන්න නොදී නවත්ත ගන්න පුළුවන් වුණා. අයිතිකාරයෙක් නෑ. අසාමි කට්ඨේන කියන්නේ ඒකයි. එයාගේ එතනම තියෙන ශුන්්‍යතාර්ථය. නිවාසී කාරක වේදක අදිඨායක විරහේන ශුන්්‍යතක්. මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ වාසය කරන්නෙක් නැහැ. වෙනත් දෘෂ්ටිගතකය එදා බුද්ධ කාලේ මේ ජීවිතය ඇතුලේ මේ වගේම පුංචි ජීවිතයක් කියනම ඒක තමයි මේ කටයුතු කරන්නේ ඒක සදාකාලිකව මැරෙන්න විනාශයටපත් වෙන්නේ නැහැ. සමහරු ආත්මය කියන එකට දෙබරටයක් වගේ කියලා එහෙමත් නොයෙක් විදිහට කියලා කියනවා. ඒවා සදාකාලිකයි මැරෙන්නේ නැහැ. වෙනත් ජීවිතයකට එකතු වෙනවා. දැන් බුදුදහම ඇර වෙනත් ආගම ධර්මවලත් ඔය සදාකාලික පරමාත්මයක් විශ්වාස කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අනාත්ම හැටියටයි වදාළේ. නිවාසී කාරක වේදක අදිත්‍යායක විරහේන ශුන්‍යතත්තු. මේක ඇතුලේ වාසය කරන්නේත් නැහැ. ඊළඟට අපේ අත්පා ආදී ක්‍රියා කරවන්නේකුත් නැහැ. සැප දුක් ආදී විඳින කෙනෙකුත් නැහැ. දැන් බොහෝ දෙනා කියනවා සැප විඳිනවා කියලා. එහෙම විඳින කෙනෙක් පුජ්‍යලයේ කරුතුරු කෙනෙක් නැහැ. දැන් සැප කියන්නේ වේදනාව කියන එක විඳිනවා කියන්නේ වේදනාව කියන එක. විඳීමේ ක්‍රියාව අයිති වේදනාවට. වේදනාව කරන්නේ විඳින එකයි අරමුණු වල රසය විඳිනවා. ඒ වේදනාවම තමයි විඳීම කරන්නේ. ඒ වේදනාව විඳිනකොට ඒක ලබන පුජ්‍යලයා සම්මුති වශයෙන් අහවලා වේදනාව විඳිනවා, අහවලා දුක් විඳිනවා, සැප විඳිනවා කියලා කියනවා. නමුත් විඳීම කරන්න කවුද වේදනාව? වේදනාවම තමයි විඳීම කරන්නේ. අන්න එතකොට එතන පේනවනේ ශුන්්‍යතාවයක්. ශුන්්‍යතාවයක් අනාත්ම භාවයක් එතන පේනවා වේදනාවම තමයි විඳීම කරන්නේ ඒ වේදනාව විඳීම කළාට ඒක විඳින තැනැත්තා අහවල් පුජ්‍යල විඳිනවා කියලා ව්‍යවහාරයට යනවා නමුත් විඳින්නේ වේදනාව තමයි එහෙම කෙනෙක් නැහැ වේද කියන්නේ විඳින කර්තෘ කෙනෙක් නැහැ අදිත්‍යාංග කියන්නේ ප්‍රධානියෙක් දැන් කාර්යාලයක ප්‍රධානියෙක් ඉන්නවා. ඒ වගේ ප්‍රධානියෙක් අධ්‍යක්ෂ කෙනෙක් නෑ මේක ඇතුලේ. අන්නේ නිසා ශූන්‍යයි කියලා අපේ බණපතේ තෝරලා තියෙනවා. ඊළඟට අත්ත පටිච්චේපත්තේ නෙමනන්නම් ශූන්‍යතා පටිච්චේපත්තේන. අශුන්‍යතා පරික්කත්තේන. අශුන්‍යයි කියලා එහෙම ඒක ප්‍රතික්ෂේප වෙනවා. ආත්ම කියන එක ප්‍රතික්ෂේප වෙනවා. ඔය විදිහ අරතෝලින් මේක ශූන්‍යයි කියලා අපේ බණපතේ සඳහන් කරනවා. අවසිය පවත්ත සල්ලක්ෂණ වශයෙන් වා ශුන්‍යතෝ ලෝකං අවෙක්ඛත කියලා විස්තර කළේ ඒකයි. ඔන්න විදියට බලන්නට ඕනේ. ඊළඟට තුච්ච සංඛාර සමනුපස්සන වශයෙන් වාසුඤ්ඤතෝ ලෝකං අවෙක්කති. තුච්ච කියන්නේ හිස් මොනවත් නෑ, සාරයක්, කරයක් නෑ මේ සංස්කාරෝ. අන්නේ විදියට බලන්න. මෙතන තව කාරණයක් කියා දෙන්නට ඕන අර මුලින්ම කියාපු එක තමන්ගේ වසඟේ පවත්වා ගන්න බෑ කියන එක. බෞද්ධ කවුරු දන්නවා බුදුරජාණන් වහන්සේ එක්ක වාද කරන්නාවේ කවුද? සත්‍යක. සත්‍යක රහතන් වහන්සේගෙන් නමකගෙන් ප්‍රශ්න අහලා ඇහුවාම උන්වහන්සේ වදාළේ ඔබ වහන්සේලා ශාස්ත්‍රඥ වහන්සේ කොහොමද හික්මවන්නේ? අපේ ශාස්ත්‍රඥ වහන්සේ හික්මවන්නේ අපි අනිත්‍යයි සේරම අනාත්මයි කියලා. මේ සත්‍ය කැහිල්ලා ප්‍රශ්න අහන බව දැනගෙනම දුක ගැන කිව්වේ නැහැ. අනිත්‍යයි අනාත්මයි කියලා තමයි හික්මවන්නේ. ඉතින් මේක අරගෙන ආවන්නේ මේ වාදෙට මහා සෙනගක් එක අදනම් ශ්‍රමණ බවක් ගෞතමයෝ පරද්දවනවා කියලා ආව මේ සත්‍යක මේ වාදෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා මහා පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ ඇහුවා ඈ සත්‍යකය ඔබ කියනවාද මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතයේ ආත්මයයි කියලා? ඔව් මම කියනවා. දෙවෙනි වරත් ඇහුවා. ඔබ කියනවාද මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතයේ ආත්මයක් කියලා? ඔව් මම කියනවා. තුන්වෙනි වරත් ඇහුවා. ඔබ කියනවාද මේ ජීවිතයේ ආත්මයක් කියලා? ඔව් මම කියනවා. දැන් ඔන්න තුන් වරක් ප්‍රතිඥා කරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මේ සත්‍යකගෙන් ඈ සත්‍යක දැන් ඉන්න කොසල් රජුරු බිම්බිසාර රජුරු ඉන්නවා ඒගොල්ලන්ගේ රාජ්‍යයේ තමන්ට ඕනනම් යම් කෙනෙකුගේ වස්තුව රාජසන්තක කරන්න යම් කෙනෙකුට ඕනෑම දඬුවමක් දෙන්න හිරගෙයි දමන්න එහෙම නැත්නම් හිසකසා දමන්න ඒ තමන්ගේ රාජ්‍යයේ ආධිපත්‍ය ඒගොල්ලෝ පවත්නවා ඒගොල්ලන්ට පුළුවන් ඒ ඕන දෙයක් කරන්න ඔබේ ජීවිතයත් ආත්මයක් නම් ඔබට පුළුවන් ද ඔබේ ජීවිතය ඔබේ හැටියට වෙනස් කරගන්න. සත්‍යකට කියන්න දෙයක් නැති වෙනවා. තමන්ම වල කපා ගන්න. ඉතින් දැන් කතා නොකර ඉන්නවා දෙවෙනි වරත් ඇහුවා. අර වජිරපාණේ කියන යක්ෂයෙක් ඉහළ ඉඳගෙන කඩුවක් අමෝරාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේට පේනවා සත්‍යකට පේනවා වෙන කාටවත් පේන්නේ දෙතුන් පාර ඇහුවා උත්තර දෙන්න බැ. අන්තිමට තමයි උත්තර දුන්නේ ආත්මයක් නෙමෙයි කියලා. ඒක තමයි අර තමන්ගේ වසඟේ පවත්ත ගන්න බෑ කියන අර්ථය. ඊළඟට තුච්ඡ සංඛාර සමන පස්සනේ වශයෙන්මා ශුන්්‍යතෝ ලෝකං අවෙක්කති. තුච්ඡ සංඛාර සමන පස්සන වශයෙන්මා කියන්නේ. තුච්ඡ කියන්නේ හිස් කියන එකනේ. හිස් කියන එක තමයි තුච්ඡ කියලා කියන්නේ. මේ සංස්කාර සේරම හිස්. මේක මොනවා සාරයක් හරයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන පේන පින්දු ප්‍රමං කාය මේ අපේ ශරීරයේ කය පෙන බුඩක් වාගේ. ඔය වක්කඩවල් වගේ තැන්වල තියෙන පෙන ගොඩවල් හැදිලා මේකේ මොනවත් නැහැ සාරයක් අතට ගන්නත් බෑක මොනම සාරයක්වත් නැහැ. ඒ නිසා රූපස්කන්ධය කියන එක નિසරු. සුච්ච සංස්කාර කියන්නේ ඒකයි. નિසරු කියන්නේ වේදනාව දියබුබුලක් වාගේ උඩින් වතර බින්දු වැටෙනකොට ජලාශයකට වහවහ දියබුබුලු නගින ක්ෂණකින් බින්දෙනවා ඒ දියබුබුල අරගෙන වැඩක් කරන්න මොනවත් ප්‍රයෝජනයකට ගන්න මොකක්වත් නැහැ ඒකත් හිස් નિසරු එකක් වහාම නැති වෙලා යනවා ඊළඟට සංඥා කියන එක මරීච කියන මිරිඟුවකට උපමා කළා අපේ රටේ නම් වැඩි නෑ කාන්තාරවල බොහෝ සෙයින් තියෙන තද උෂ්ණය අවරස්මිය පොළොට වැදුනහම ආයි පරාවර්තනය වෙනකොට ඈතට පේන්නේ මේ වතුර ගලනවා මෙහෙත් ඔය තද පායන කාලෙට ඈත බලනකොට පේනවා සූර්ය රශ්මිය පොළොට වැදිලා නැවත පරාවර්තනය වෙනකොට වතුර ගලනවා වතුර නෙමෙයි මේ පේන හැටි ඒ වගේ තමයි සංඥා ස්කන්ධය රැවටෙනවා පේන හැටි. ඉතින් මෝ දුවනවලු අර වතුරයි කියලා දුවලා හිටන් විනාශයටපත් වෙනවා. ඒ නිසා සංඥාස්කන්ධය මිරිඟුවකට උපතා උපමා කළා බුදුරජාණන්. ඔක්කොම තුච්ච සංස්කාර කියන්නේ එක ඔක්කොම හිස් මුකවත් නැහැ નિසරුයි. සංස්කාරස්කන්ධය කෙසෙල් කඳකට උපමා කළා. අපි දැන් පීදිච්ච නැති කෙහෙල් කඳක් ගත්තොත් ගහක් කපලා හිටන් අපි පතුරු ගලවනවා එක එක. ගලවුවෙන් පස්සේ කෝ පතුරු ටික තියෙනවා මේක ඇතුලේ මොනවා සාරයක් අරටුවක් මොනම දෙයක්වත් නැහැ. ඒ වගේ තමයි සංස්කාර කියලා දේශනා කරේ. විඥානය අස්බන්ධමක් වගේ. ඒ අස්බන්ධම් පෙන්වන කරන අය රෙදි කැල්ලක් හරි මොකක් හරි අරගෙන මේ නොයෙක් දේවල් පෙන්නනවා. ගස් පෙන්නනවා වෙන වෙන දේවල් පෙන්නනවා. නමුත් මේ බලන්නාගේ ඇස් වහලා තමයි මේක කරන්නේ ඇස් බැඳුම. සත්‍ය දෙයක් නෙමෙයි අසත්‍ය දෙයක්. ඒ වගේ අපිට මේ විඥානයේ හිත කියන එකත් අර ඇස් බැඳුම වාගේ තමයි. මොනවත් නෑ සාරයක් හරයක්. සුච්ච සංඛාර සමනුපස්සන වශයෙන් කියලා. ඔය දේශනාවේ තියෙන එකයි. හිස් දෙයක් තමයි මේක. ඔය විදිහට දෙයාකාරයකින් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දකින්න ඕන කියලා මේ චූල නිද්දේශ පාළියේ විස්තර කරලා දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ තව දේශනාවක් තියෙනවා සංයුත්ත නිකාය. නායං භික්ඛවේ කායෝ තුම්මාකං නපි අඤ්ඤේසං පුරාණමිදම් භික්ඛවේ කම්මං අபிසංඛතං අபிසංචේතයිකං වේදනීයං දට්ඨං මේක ඊටාම වැදගත් දේශනයක්. නායං භික්කවේ කායෝ තුම්මාකං මහණෙනි මේ කාය කියන එක උඹලාගේ නෙමෙයි නුඹලාගේ නෙමෙයි. මේ තැන්වල කය කියනකොට පංච උපාදානස්කන්ධයම අදහස් කරනවා කය කියන පදය. මානෙනි මේ කය පංච උපාදානස්කන්ධය නුඹලාගේ නෙමෙයි. නපි අඤ්ඤේසං අනික් කාගේවත් නෙමෙයි. උඹලාගේත් නෙමෙයි අනික් කාගේවත් නෙමෙයි. පුරාණ මිදම් භික්කමේ කම්මං අபிසංකතං. මහණෙනි ඉස්සර කරන ලද කර්ම වලින් පිළිවෙච් පිළියෙල වෙච්ච සකස් වෙච්ච එකක් තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධ. නුඹලාගේත් නෙමෙයි වෙනින් කාගේවත් නෙමෙයි පුරාණයේදී කරන ලද කර්මයන්ගෙන් පිළිවිල වෙච්ච සකස් වෙච්ච එකක් තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අபிසංචේතිතං මේ චේතනාවන්ට හිතවිලි වලට වස්තු වෙච්ච එකක් මේක. එතන ගන්නේ කාය කියලා රූපය. මේ චේතනාවන්ට වස්තු වෙච්ච එකක් තමයි මේ චේතනාවන්ට වස්තුවක් තමයි මේ කය කියලා කියන්නේ වේදනීයං දක්ඛම්බං මේ විඳීම් වලට වස්තුවක් බව දත යුතුයි බලන්න මේ දේශනාවේ අගේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන නායං භික්කවේ කායෝ තුම්හාකං මහණෙනිකාය නඹලාගේ නෙමෙයි. නඹලාට අයිතිවාසිකමක් නැහැ. නපි අඤ්ඤේසං අනුන්ට අයිතියක් කියලා කියන්නත් බෑ. පුරාණ මිදම් භික්කවේ කම්මං අபிසංකතං. ඉස්සර කරන ලද කර්ම වලින් පිළිවෙල වෙච්ච සකස් වෙච්ච පහළ වෙච්ච එකක් තමයි මේ පංච උපාදානස්කන්ධය. අபிසංචේතිතං චේතනාමන්ත්‍ර වස්තුව මේක තමයි. මේ පංච උපාදානස්කන්ධය නිසා තමයි අපි සේරම හිතන්නේ, චේතනා කරන්නේ, සිතන්නේ ඔක්කොම මේක නිසා තමයි. වේදනීයං සැප දුක් විඳීම් වලට වස්තුව මේක තමයි. පදනම මේකයි. චේතනාවලට සිතිවිලි වලට පදනම මේකයි සැප දුක් ආදී විඳීම් වලටත් පදනම මේකයි කියලා මහණෙන් දැනගන්නට ඕනේ. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ මෙතනින් මොකද්ද දේශනා කළේ? මේ කලින් වදාළ ගාථාවේ මේ ශුන්්‍යතා කියන පදේ අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නට යෙදුනේ. එතකොට කලින් කිව්වා ඉතිමස්මින් සුත්තේ අනත්ත ලක්ෂණ මේව කතිතං කියලා අටුවාවේ තියෙනවා. මේ ශුන්්‍යතා කියන පදේ තිබුණට මේ මේ <clears throat> මොගරාජ සූත්‍රයේ අනාත්ම ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. තවත් දේශනාවේ තැන්වල බලනකොට අනාත්ම කිව්වත් ශුන්්‍යතා කිව්වත් මේ පද දෙකේ අර්ථ වශයෙන් වෙනසක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ශුන්්‍යතා කිව්වත් එකයි අනාත්ම කිව්වත් එකයි. ඉතින් ඒ නිසා මේකේ අනාත්ම ලක්ෂණය විස්තර කළා කියන අටුවාව කියනවා. ඒකට මේ කලින් විස්තර කළ දේශනාවලටත් අනුම මේක ශුන්්‍යතා වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේකයි නුඹලාගේ නෙමෙයි. අනික් කාගේවත් නෙමෙයි. ඉස්තර කරපු කර්මෝලින් පිළිවෙත් පිළියෙල වෙච්ච සකස් වෙච්ච එකක් තමයි මේ පංච උපාදානස්කන්ධය. ඊළඟට සියලු සිතිවිලි වලට චේතනා වලට පදනම වස්තුව තමයි මේ පංච උපාදානස්කන්ධය. ඊළඟට සැප දුක් ආදී මේ සියලු වේදනාවලට පදනම වස්තුව තමයි මේ පංච උපාදානස්කන්ධය. මෙන්න මේ විදිය දත යුතුයි කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේක තමයි ශූන්‍ය කියලා කියන්නේ. ශුන්්‍යතාවය. ඊළඟට මේ අදිමුත්ත තෙරුන් වහන්සේ වදාළ ගාථා දෙකකුත් මේකටම ඇතුළත් කරලා තියෙනවා මොකක්ද මේ ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සු කියන මේ පදය තවදුරටත් සනාත කිරීමට දැන් ශූන්‍ය කියලා කියන්නේ නැතේම කියන එකම නෙමෙයි. දැන් ශූන්‍යාගාරය කියන්නේ ගයක් නැහැ කියන එක නෙමෙයි. ගේ ඇතුලේ මොකුත් නැහැ. ඒකයි ශූන්‍ය කියන්නේ. අර ශුන්‍යතා ලක්ෂණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මහණෙනි මේ 제තවනය මහජනයාගෙන් සේරම හිස් ජනතාවක් වෙන කවුරුවත් නැහැ නමුත් මේක හිස් නොමන බවක් තියෙනවා මොකද භික්ෂු සංඝයා ඉන්නවා. එතකොට මේ හිස් ගේ කියන්නේ ගේ නතුව නෙමෙයි ගේ ඇතුලේ මොනවත් නැහැ. හිස් වාදනය කියන්නේ වාදනයක් නැතුව නෙමෙයි වාදනය ඇතුලේ මොකුත් නැහැ. ඒ වගේ තමයි ශුන්්‍යතා කියන්නේ මේක හිස් මේක සාරයක් හරයක් නැහැ. දැන් පංච උපාදානස්කන්ධය නැtei කියනෝ නෙමෙයි මේ අදහස. මේ පංච උපාදානස්කන්ධය කියලා එකක් තියෙනවනේ. නමුත් මේක ඇතුලේ සත්‍යයේක්කේ පුජ්‍යලයේක්කේ මමය මගේ කියලා මෙහෙම දෙයක් නැහැ. අන්න ඒකයි ශුන්‍යතාව කියන්නේ. එතකොට අදිමුත්ත තෙරුන් වහන්සේ දේශනා කළා තියෙනවා ගාමණය කියන මේ කෙනෙකුට ගාමණය කියන්නේ ගමේ ප්‍රධානියා. එහෙම දේශනාවක් තියෙනවා. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තං සයථා භූතං නභයං හෝති ගාමනී ඒ ගාමනී කියන්නේ ගමේ ප්‍රධානියට අදිමුත්ත රහතන් වහන්සේ මේ ගමේ ප්‍රධානියමට ආමන්ත්‍රණය කළා වදාරනවා සුද්ධං ධම්ම සමුප්පාදං මේ ජීවිතේ පංච උපස්ථානස්කන්ධය කියන්නේ මොනවාද තියෙන්නේ සුද්ධෝ ධර්ම සමූහයන් ධර්මයන්ගේ පහළවීම ඊළඟට සුද්ධං සංඛාර සම්තති සුද්ධෝ මේ සුද්ධ කියන්නේ මේ පිරිසිදු කියන එක නෙමෙයි අමිශ්‍ර කියන එකයි අමිශ්‍ර වූ සංස්කාර සම්තතියක් පරම්පරාවක් සංස්කාර ප්‍රබන්ධයක් තමයි මේ තියෙන්නේ. පස්සන්තස්ස යථාභූත මෙන්න මේ විදිහට යම් කෙනෙක් දකිනවා. කොහොමද දකින්නේ මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය සුද්ධං ධම්ම සමුප්පාදං. අමිශ්‍ර වූ මේ රූප වේදනාදී ධර්ම සමූහයක් හේතුඵල ධර්ම සමූහයක්. සුද්ධං සංඛාර සම්තතින් අමිශ්‍ර වූ මේ සංස්කාර සමූහය සංස්කාර પરම්පරාවක් සංස්කාර ප්‍රබන්ධයක් මෙන්න මේ විදිහට පස්සන්තස්ස යථා භූත මෙන්න මේ තත්ත්වාකාරයේ දකින්නාට මේක තමයි නියම ඇත්ත නියම තත්ත්වාකාරය එහෙම දකින්නාට න භයං හෝති ගාමනේ. ගාමිනිය මේ වගේ දකින්න තැනත්තාට නම් බයක් නැහැ. රහතන් වහන්සේලා මේ විදිහට දකින්න අදිමුත්ත රහතන් වහන්සේත් මේ විදිහට දැක්කා. දැක්ක නිසා උන්වහන්සේට බයක් නැහැ. කිසිම බයක් නැහැ. ඒකයි මේ ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට තව අදිමුත්ත තෙරුන් වහන්සේ වදාරනවා තව ගාථාවකින් කිනකත්ථ සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති නාඤ්ඤං පත්ථයතේ කිංචි අඤ්ඤත්‍ර අප පට්ඨේ සන්ධියා මේ ලෝකය කියන්නේ මෙතන පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකයේ තින කට්ට සමාන තෘණ දර වගේ තෘණ දර වගේ ඒ වගේ සමාන කරලා බලනවා මේ ලෝකය මේ තෘණ දර කියන ඒවා සාරයක් හරයක් මොනවත් ඇති ඒවා නෙමේ નિસරුවෙක්. දැන් තෘණ කියන්නේ තනකොළ ඒවා සාරයක් හරයක් මොනවත් නැහැ. දරවලත් නැහැ සාරයක් හරයක් මොනවත්. දිනකට සමන් අන්න තෘණ දර සමාන කොල්ලා මේ ලෝකය යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක යම් දවසක නුවණින් දකින්නවා නාඤ්ඤං පත්ථයතේ කිංචි එහෙම දකින තැනත්තා මනම දෙයක්වත් පතන්නේ නැහැ අන් කිසිම දෙයක් පතන්නේ නැහැ මොනවද පතන්නේ? අඤ්ඤත්තර අපපටිසන්ධියා. අපපටිසන්ධි කියන්නේ මේ පදයේ තිබුණට මේක නිවන. ප්‍රතිසන්ධියක් අවසන් කරන්නේ රහත් වුණාම. ඒ නිසා රහත් මාර්ග ඥාණයට තමයි අපපටිසන්ධි කියලා කියන්නේ. අප අඤ්ඤත්තර අපපටිසන්ධියා අපපටිසන්ධි නම් වූ රහත් බව ඇරෙන්න නාඤ්ඤං පත්තයති කිංචි අන් කිසිවක් ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ විදියට ඇත්ත ඇතිසැටියට තත්ත්වාකාරයෙන් දකින පුජ්‍යලයා කියලා මේ අදිමුත්ත රහතන් වහන්සේ දේශනා කළේ මේ ගාථාවේ තියෙනවා යදා පඤ්ඤාය පස්සති කියලා. මේ යදා පඤ්ඤාය පස්සති කියන පදය අටුවාවේ විස්තර කරන්නේ සහ විපස්සනාය මග්ගපඤ්ඤාය පස්සති කියලා. විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවෙන් දකිනවා මොනවද දකින්නේ මේ උඩින් කියාපු ටික? සුද්ධං ධම්ම සමුප්පාදං මේක අමිශ්‍ර වූ නාම රූප ධර්ම හේතුඵල ධර්ම පහළ වීමක් තමයි. සුද්ධං සංඛාර සම්තති. අමිශ්‍ර වූ සංස්කාර සමෝහය සංස්කාර ප්‍රබන්ධය මෙන්න මේ විදිහට බලන එක්කෙනාට තමයි බයක් ඇති වෙන්නේ නැහැ කියලා හිටන් අර ගාමිණී කියන ගමේ ප්‍රධානියට අදිමත දරුන් වහන්සේ බදායන මුල් ගාතාව. ඊළඟට දෙවෙනි ගාතාවෙන් දේශනා කළේ තිනකට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සත යම් අවස්ථාවක මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය තිනකට තමයි. ත්‍රුණ දර වගේ මේක කිසිම සාරයක් හරයක් ඇති එකක් නෙමෙයි નિસරු එකක්. තේරම નિસරු එකක්. දැන් එරබදු ගස්වල අරටුවක් නැහැ નિસරු. කැඩඹ ගස්වල අරටුවක් නැහැ નિસරු. ඊරිය ගස්වල අරටුවක් නැහැ નિસරු. ඒ වගේ මේ තෘණ දරවලත් මොනවත් නෑ සාරයක් හරයක් નિසරුයි. මේ විදිහට දකිනවනම් යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක විදර්ශනා නුවණින් මාර්ග නුවණින් දකිනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍යාදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වනකොට මේ ජීවිතය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ නාම රූප ධර්ම පරම්පරාවක්. අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක්. මේකේ සත්‍ය දෙයක්, ස්ථිර සදාකාලික සදාතනික දෙයක් නැහැ. වහවහ වෙනස් වෙලා විනාශයටපත් වෙන හේතුඵල ධර්ම પરම්පරාවක් නාම රූප ධර්ම પરම්පරාවක් තියෙන්නේ. දැන් මේ ගාථාවේ හැටියට මේකේ මොනවත් සාරයක් නැහැ. තෘණ දර වගේ තමයි. තෘණවල සාරයක් නැහැ, දරවල සාරයක් නැහැ. ඒ වගේ කින කට්ට සමන් ලෝකං. ඒ තෘණ දරවලට සමාන කළ මේ පංච උපාදානස්කන්ධය දකිනවා. යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක නුවණින් දකිනවා. විදර්ශනා නුවණින් දකිනවා. භාවනා කළා ditthi visuddhiye ඉඳලා මෙහෙම මෙනෙහි කරගෙන යාමෙන් ජීවිතය ගැන අනිත්‍ය ආදී වශයෙන් මානසිකාරයේ පවත්තලා දකින විදර්ශනා ප්‍රඥාව. එහෙම විදර්ශනා ප්‍රඥාවෙන් බලලා හොඳට සකස් කරලා පදනම සකස් කරලා තමයි මාර්ග ප්‍රඥාවට දෙන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශන මිසුද්ධියේ අන්තිම කෙලවර වන මුදුන් පැමිණි විදර්ශනාව උත්ථානගාමිනී විපස්සනා කියන අන්තිම කෙලවරට යනකම් යනවා විදර්ශනා ප්‍රඥාව. විල යමක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. මාර්ග ඥානයක් පහළ වීමට තරම් ගුණ නෝන දිනු වෙලා නම් ඒ චිත්ත වීතිය බිඳිලා ඊළඟට මාර්ග ඥානයක් පහළ වෙනවා. අන්න එතකොට ලෝකෝත්තර වශයෙන් මේ පංච උපාදානස්කන්ධය નિસર્වයක් කියලා හිතන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්නවා, තේරුම් ගන්නවා. අන්න ඒකයි මේ යදා පඤ්ඤාය පස්සති කියන එකෙන් දේශනා කළේ. එතකොට මොකද වෙන්නේ? අඤ්ඤත්‍ර අපපටිසන්ධියා. අපපටිසන්ධි කියලා කියන්නේ නිවන ප්‍රතිසන්ධිය තේරම නවතින්නේ නිවන අවබෝධ වුණාම. අඤ්ඤත්‍ර අපපටිසන්ධිය නිර්වාණය ඇරෙන්න නාඤ්ඤං පත්තයතේකින් ඡාන් කිසිවක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොනෝද බලාපොරොත්තු වෙන්නේ අපපටි සංදි කියන නිවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. ඉතින් පින්වත්නි මේ මෝගරාජ සූත්‍රයේ පිළිබඳව මෙතෙක් වේලා විස්තරයක් කියලා දුන්නා. මේක ඩිංගක් මේ විදර්ශනාමටම බර වෙච්ච ඩිංගක් ගැඹුරු පහේ තමයි නමුත් Tamanට බුද්ධිය මෙහෙवला මේක තේරුම් ගන්නට පුළුවන් මේ ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්ස කියන ගාථාව හැමතැනම තියෙන සංග්‍රහ පොත්වල අටුවාවල මේ හැම තැනම තියෙන එක. අන්න ඒක තේරුම තමයි මේ විස්තර කරන්නේ. නමුත් ਸਰව ප්‍රකාරයෙන් විස්තර කිරීමක් නෙමෙයි. කාල වේලාවේ හැටියට විස්තර කළා. ආත්ම දෘෂ්ටිය කියන එක විෂයාකාර සත්‍යා සක්කාය දෘෂ්ටිය කියන එකත් මෙතෙන්දි විස්තර කරන්නට ඕනේ. ඒවට කාලය මදි. ඉතින් හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණේ කළා. ඔබ හැමදෙනාටම මේ මෝගරාජ සූත්‍රය පිළිබඳව යම්කිසි තේරුමක් ලැබෙන්නට ඇති. ප්‍රධානයක තමයි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් අපි බලන්නට ඕන යදා පඤ්ඤාය පස්සති සහ විපස්සනාය මග්ගපඤ්ඤාය පස්සති කියලා තෝරන විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ග ප්‍රඥාවෙන් දකින්නට ඕන. අන්න එතෙන්ට අපි යන්නට ඕන. ඒ නිසා හැමදෙනාම මේ කියා දුන්නු කරුණ වලට අනුම සමාධි විදර්ශනා වඩන්නට ඕන ඒ කටයුතු කළා හිටන් මේ ලබාගත්තු ਸਰව සම්පූර්ණ ජීවිතයෙන් ඵල ප්‍රයෝජන ගන්නට ඕන ඒ සමාධි විදර්ශනා මාර්ගයේ ගමන් කළා අවසානයේදී තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගෙන මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාබෝධය ලබා ගැනීමට හැම දිනාම උත්සාහවන්ත වෙන්නට ඕන හැම දිනාටම තෙරුවන් සරණයි